مجھ کو شاعر نہ کہو میر کے صاحب میں نے درد و غم کتنے کیے جمع تو دیوان ناز کی اس کے لب کی بھارت سنیما رس بات کریں میرو کی دھاویا مدرسہ چلی مدرسہ چلی مدرسہ چلی පිටුනේ උත්තර ಭಾರತೀಯ මෙවුරු ගීතමය මිහිර විඳ ගන්න තමයි අපි විවේකී ඉරිදා දවසේ මේ වෙලාවේ මුණ ගැසෙන්නේ. හරි සතුටුයි කියන්නේ වැඩසටහන ආරම්භයේදීම අපේ ගීත තේරීම ඔබ බාර අරගෙන තිබෙනවා කියන කාරණේ හැම සතියකම ඔබ අපිට තැපල්පත් සහ ලිපි මගින් යොමු කරනවට අමතරව වැඩසටහන ප්‍රචාර වෙන මොහොතේ විවිධ ඉල්ලීම් රසක් අපිට ලැබෙනවා. ඉතින් මේ ඉල්ලීම් සියල්ල අපිට එක සතියකින් දෙකකින් ඉටු කරන්න බෑ. අපිට සත කිහිපයක් අවශ්‍ය වෙයි. දිගින් දිගටම ඔබ නේවන ගීත ප්‍රචාරය කරන්න. ඉතින් බොහොම සතුටින් අපි සූදානම් හැම සතියකම ඔබේ ඉල්ලීම් අතරේ තාම රසවත් මිහිර ಭಾರತ සිනමාවේ මේ ගීතාවලියෙන් එහෙම නැත්නම් මధుර සංජීවී වලින් පිරිනමන. ඉතින් අද දවසේදීත් ගීත පෙළ ගැස්ම ඔබේ ඉල්ලීම් අනුවයි සැකසලා තියෙන්නේ. ඒ රසබර මතකයන් ಭಾರತ සිනමාවේ මුල්ම රසය සමග විඳ ගන්න අදත් මధుර සංජලි වැඩසටහන අහන්න ලංකාව විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේ අපිව මේ වෙලාවේ අහගෙන හැමදෙනාම බොහොම සතුටින් පිළිගෙන අපිට කරදර ඉන්න කියලා ආරාධනා කරන්න කැමතියි. جا میری برباد محبت کے سہارے ہے کون جو بگڑی ہوئی تقدیر سمارے آجا آجا آجا میری برباد محبت کے سہارے ہے کون جو بگڑی ہوئی تقدیر 1946 වසරේ තිරගත වුණු අන්මෝල් ගඩේ චිත්‍රපටයට නෝර්ජහන් ගායනා කරපු ගීතයක්. නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ අන්මෝල් ගඩේ මෙහබුබ් ખાન සංගීතවත් කළා නෞෂාද් අලි දීපද රචකයා තන්වීර් නක්වි සොරයියා නූර්ජහන් සමග ශාම් කුමාර් මේ අන්මෝල් ගඩේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවා නූර්ජහන් මේ ගීතය ගායනා කරනවා චිත්‍රපටයේ නූර්ජහන් වෙනුවෙන් මිතුරනි 1960 හා 70 දශකයන්හි ಭಾರತ සිනමාවේ ජොබලි කුමාර් නම් බවට පත් වුණු රාජේන්ද්‍ර කුමාර් රංගන දායකත්වයෙන් ලබා දෙන චිත්‍රපට ගීතයකට අපි යන්නේ කැමති. ඔව් 1929 වසරේ ජූලි මාසයේ 20 වෙනිදා තමයි උපත ලැබුවේ. ඔහු ඔහුගේ සිනමා ජීවිතය තුළදී විශේෂයෙන් Tamanගේ රංගන දායකත්වයෙන් ಭಾರತ සිනමාවේ වසිකයින්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර වුණු රංගන ශිල්පීන් අතර ප්‍රමුඛ පෙළේ කෙනෙක් විදිහටයි අපි හඳුනාගන්නේ. ඔහු සමග මේ චිත්‍රපටයේ නර්ගිස් රංගන දායකත්වය ලබා දෙනවා. ඝර් සංසාර 1957 නිෂ්පාදනය කළේ පුෂ්ප චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වී.එන්. ව්‍යාස් සංගීතවත් කලා රවි ගීත රචක එස්.එච්. විහාරි ගීත ගායනා කරන මොහම්මද් රෆි චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරමින් රඟපෑවා බාල්රාජ් ශාන් اجڑ گیا پنچھی اب تیرا بسرا اجڑ گیا پنچھی اب تیرا بسرا ٹوٹ گئی وہ ڈالی جس پر تو نے ڈالا ڈیرا ڑ گیا پنچھی اب تیرا بسرا آیا با طوفان بکھر کے رہ گیا تن کا تن کا ہے تجھ سے قسمت نے یہ بدلا ہے کس دن کا یہ رنگ برنگے پنکھ چھوڑ دے اپنا پنجرا توڑ دے آئی بغم کی رات نہ ہوگا جس کا کوئی سویرا بگڑ گیا پنچھی اب تیرا بسیرا ساتھ چھوڑ گیا ساتھی تیرا رہ گئی اس کی یادیں چپ ہو جا چپ ہو جا تیری کون سنے گا درد بھری فریادیں ہار سنگار مٹا دے اپنا تیری خوشیاں ہو گئی سپنا ہار سنگار مٹا دے اپنا تیری خوشیاں ہو سپنا چھوٹی سی ایک جان کو غم کے طوفانوں نے گھیرا اتر گیا پنچھی اب تیرا بتھیرا ٹوٹ گئی وہ ڈالی جس پر تو نے ڈالا ڈیرا اجڑ گیا پنچھی اب تیرا بسیرا හරි අපි ඊළඟ සූදානම් වන්නේ 1963 වසරේ තිරගත වුණු ගුම්රා චිත්‍රපටයේ ගීතයක් රසවිඳින්න ගුම්රා චිත්‍රපටයේ සුනිල් දත් මාලාසින් සමගින් අශෝක් කුමාර් ප්‍රධාන චරිත රංගපෑවි. ಭಾರತ සිනමාවේ 50 60 කියන දශකයේ තිරගත වුණු මේ බොක්ස් ඔෆිස් වාර්තා පීඨ වූ චිත්‍රපට රසකම Tamanගේ රංගන දායකත්වය ලබා දෙන්නට මේ රංගන ශිල්පියාට හැකියාවක් ලැබුණා. ඒ වගේම තමයි ಭಾರತ සිනමාවේ විතරක් නෙවෙයි දේශපාලන ක්ෂේත්‍රෙත් සාර්ථකත්වයකට පත්වුණු චරිතයක් විදිහට තමයි සුනිල් දත්ව හඳුනාගන්නේ. ඉතින් අපි සූදානම් සුනිල් දත් රංගන දායකත්වය ලබා දුන්නු මේ චිත්‍රපට ගීතය වශයෙන්. ගොම්රා චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ බීආර් චෝප්‍රා සංගීතවත් කළා රවි දීපක රචකයා සහ ලුධියානි ගීත ගායනා කරන මහේන්ද්‍ර කපූර් චිත්‍රපටයේ සුන්දර වෙනුවෙන් මේ අවස්ථාවේදී අශෝක් කුමාර් සහ මාලා සිං ගීතය ගායන රූපරාමයේ පෙනී සිටියා. चलो एक बार फिर से अजनबी बन जाए हम दोनों اجن اجنبی بن گئے ہم دونوں نہ میں تم سے کوئی در رکھوں دل نوازی کی چلو ایک بار پھر سے اجنبی بن جائے ہم دونوں چلو ایک بار پھر سے اجنبی بن بند یہ جل پر آئے میرے ہم راہ بھی رسوائیاں ہیں میرے ماضی کی میرے ہم راہ بھی अजनबी बन کو وقان جیسی تک لانا نہ ہو اجنبی بن گئے ہم دونوں چلو ایک بار پھر سے اجنبی මේ වෙලාවේ කතා කරන්න පුළුවන් මේ ගීත රස විඳින අතරේ අපේ දුරකථන අංක වලින් 066 22 836 066 22 836 කියන දුරකථන අංක වෙබ් කරවා තිබෙනවා. ඔබ කැමති ගීත පිළිබඳව මතක් කරන්න පුළුවන්. ඒ වගේම අපේ මේ වැඩසටහනේ තියෙන ආදම වාසය මිහිර පිළිබඳව කතා කරන්නත් ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම ලියනවා නම් නිෂ්පාදක මధుර සංජලී රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල අපේ ලිපිණය. සිනමා පවුලක පොත ලබලා පුතුන්ද සිනමාවට දායාද කළ රාජ් කපූර් 1924 වසරේ දෙසැම්බර් මාසයේ 14 වෙනිදා තමයි උපත ලබන්නේ විශේෂයෙන් මොහුගේ පියා විශිෂ්ට ගණයේ හින්දි සිනමා නිර්මාණකරුවෙකු නළුවෙකු විදිහටත් හඳුනාගන්නු ප්‍රීති විරාජ් කපූර් විදිහට හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙනවා ಭಾರತ සිනමාවේදී අපි ඔහු පිළිබඳව කතා කරන්නේ මේ සිනමාව ලොවට ගෙන ගිය නිර්මාණකරුවා විදිහට රාජ් කපූර් පිළිබඳවයි අපි කතා බහ කරේ රාජ් කපූර් දිලීප් කුමාර සමගින් නර්ගිස් රංගන දායකත්වය ලබා දෙන අන්දාස් චිත්‍රපටයේ ගීතයක් තෝරා ගන්නවා 1949 තිරගත ගුණ චිත්‍රපටයේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළා මෙහබූබ් ખાન සංගීතවත් කළා නෞෂාද් දීපද රචකයා මජ්රු සුල්තාන්පුරි ගීතේ ගායනා කරනවා මුකේෂ් මුකේෂ් මේ ගීතය ගායනා කරන්නේ චිත්‍රපටයේ දිලිප් කුමාර් වෙනුවෙන්. ජෝ ජෝ گیت ہوتاؤ کچھ کیے گیت ہو تم جو پاتا چو پاتاؤ کچھ کیے گیت ہوتاؤ کچھ بھی تھے گیت ہو මේ ගීතය තම රසවත්තුළු ගීතයක් විදිහට රස වින්දා. ඉතින් මේ මතකය ඒ රසයම හිතේ තියාගෙන තවත් එවැනිම රසවත් ගීතයකට ඔබව රැගෙන යන්න කැමතියි. මේ ගීතය අපි තෝරාගන්නේ පූජා චිත්‍රපටයෙන් 1954 විතර ගත වුණු ಭಾರತ್ භූෂන් සමගින් සකුන්තලා තමයි මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ 40 50 කියන මේ දශකවල අති සාර්ථක සිනමා ගමනක නිරත වුණු කෙනෙක් විදිහට තමයි ಭಾರತ್ භූෂන්ව අපිට හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙන්නේ. ඔහු පිළිබඳව විශේෂයෙන් අපේ මතකයේ රැඳී තිබෙන්නේ ಭಾರತ සිනමාවේ අඟුලිමාල කියන අනුවර්තන නාමය ඔහුට පට බැඳුණු රංගන ශිල්පියා විදිහට. වර්මා චිත්‍රපට වෙනුවෙන් චිත්‍රපටිය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ භගවාන් දාස් වර්මා සංගීතවත් කළේ පද්මශ්‍රී ශංකසා ගායකෂන් ගීත රචකයා ශෛලේන්ද්‍ර ඔබට මතක් වේවි රුක්මනී දේවී මහත්මිය ගායනා කරන ලද දවල් වව් බැති ආදර පෙන්වන ගීතය මේ ගීතය ගායනා කරන මොහම්මද් රෆි ಭಾರತ್ ಭೂಷಣ್ වෙනුවෙන් චිත්‍රපටියේ چل چل دے مسافر چل تو اس دنیا میں چل چل چل دے مسافر چل تو اس دنیا میں چل جہاں دل کا ایک اشارہ ہو اور دنیا جائے بدل چل چل دے مسافر چل اس دنیا میں چل جس گلی سے جائیں پھول کھلائیں یہ مت ہو نگاہیں جس پہ ٹک جائے اپنا بنائے یہ مت ہوش نگاہیں جہاں پیار کا رستہ کوئی نہ روکے کوئی نہ کہے سنبھل چل چل دے مٹھا پھر چل کچھ دنیا میں چل کی پیاسی آنکھیں دل میں ارمان سو طوفان آخر کبھی تو ہوگی تم سے پہچان ہو انجان آخر کبھی تو ہوگی کبھی تو رم جم گے یہ رنگ بھرے بادل چل چل مسافر چل تو اس دنیا میں چل کی اجیالی جب دن ڈھل جائے دل گھبرائے دم بھر کی اجیالی جہاں اجڑے لینا سنگار کسی کا پھیلے کا کاجل चल चल रे मुसाफिर चल तू उस दुनिया में चल तू उस दुनिया में එතකොනේ මේ මතකයන් කොයිතරම් රසවත් මතකයන්ද මේ ගීත අහනකොට මම හිතන්නේ වැඩිහිටියන්ට නම් මේ ගීත අහලා තියෙන අයට නම් ඒ Tamanගේ මතකය අලුත් කරගන්න පිළිවන් එහෙම නැතිනම් පළවෙනි වතාවට අහන කෙනෙකුට කොයිතරම් මේ ගීතවල රසයක් තියෙනවද මේ මිහිර සමග මේ වගේ රාත්‍රියක ඔබට ඒ ජීවිතයේ සුවයත් මිහිරත් ලබන්න පිළිවන් කියලා විශ්වාස කරනවා. අපි ඊළඟ ගීතයට යන්නේ මීනා කුමාරී ප්‍රධාන චරිතය රඟපාන. දැන් මීනා කුමාරී පිළිබඳව අපි විශේෂයෙන් කතා බහ කරලා තියෙනවා. සිනමා විචාරකයන් ඇයව වරක හඳුන්වා දුන්නේ netagin විශාල ප්‍රමාණයක හඳුනු බිඳුවක් වැගිරෙන විතදී මේ නිලිය ඊ타මත්ම රූමත්ව දිස්වන වග විචාරකින්ගේ ඒ වගේම හින්දි සිනමා රසිකයින්ගේ නොමද ආදරයට පාත්‍රුන් මේ අසහාය සිනමා නිලිය ಭಾರತ සිනමාවට ආලෝකයක් බවට පත් වුණා. ඇය දිලිප් කුමාර සමගින් වගපාපු පුට්පාත් චිත්‍රපටයේ ගීතයකට අපි යනවා 1953 තිරගත වුණා. නිෂ්පාදනය කළ රංජීත් අධ්‍යක්ෂකවරයා ශියා ශරාදී ෆුට්පාත් චිත්‍රපටය සංගීතවත් කළේ කයියා දීපද රචකයා මජ්රු සුල්තාන්පුරි ගීත ගායනා කරනවා ප්‍රේමලතා සමග පලාත් මහමුද්දී 22යි 83101 අපේ දුරකථන අංක වෙන් කරවා තිබෙන ඔබට කතා කරන්න මේ ගීත රස විඳින අතරේ හරි එහෙනම් අපි තවත් මිහිරි ගීතයකට යමු ලලිත් මහත්මයා එතකොට මේ ගීතය ලතා මංගেশකර් සමගින් වාජ් කුමාරි ගායනා කරන්නේ නර්ගිස් තමයි ප්‍රධාන චරිතය රඟපාන්නේ 1929 වසරේ ජූලි මාසයේ පළවෙනිදා තමයි ඇය උපත ලැබුවේ විශේෂම මේ උපතින්ම රංගන හැකියාව තිබුණු කෙනෙකු විදිහට තමයි නර්ගිස්ව අපිට හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙන්නේ. නර්ගිස් සමගින් රාජ් කපූර් චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන. නිෂ්පාදනය කළ නයා සංසාර චිත්‍රපට අධ්‍යක්ෂකවරයා කේ.ඒ. අබ්බා සංගීතවත් කළ රෝෂන් දීපද රචකයා ශෛලේන්ද්‍ර මේ ගීතය ලතා මංගেশකර් සහ රාජ්කුමාර් ගායනා කරන චිත්‍රපටයේ නර්ගිස් සහ ශාමා වෙනුවෙන් ගීතයක්ම එකින් එක අහලා ඉවරනකොට අපිට හිතෙන්නේ රසවත් ගීත කියලා. ඒ නිසා එක ගීතයකට කියනට වඩා මේ හැම ගීතයක්ම රසවත් කියන වග ඔබට දැනෙනවා ඇති. අපි යන්නේ ඊළඟට තරානා චිත්‍රපටයේ ගීතයකට 1951 තරානා චිත්‍රපටයේ පෙරගත වෙන්නේ. දිලිප් කුමාර් මధుබාලා තමයි මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ වීනස් දෙව්දුව කියලායි මధుබාලා අපි හඳුනාගන්නේ. ඇය 1933 වසරේ පෙබරවාරි මාසයේ 14 වෙනිදායි උපත ලබන්නේ. නිෂ්පාදනය කරන තරණාකේ ඒ දර්යානි අධ්‍යක්ෂකවරයා රාම් දර්යානි සංගීතවත් කලා අනිල් විශ්වාස් දීපද රචකයා ප්‍රේම් ධවන් ලතා මංගেশකර සමග තලත් නැහමු ගීතේ ගායනා කරනවා දිලිප් කුමාර් සහ මధుබාලා වෙන්නේ to come. ඒ තරම් ඒ තරමට බුම රසවත් ගීතාවලිය කියලා මම විශ්වාස කරනවා. කොහොම නමුත් අපිට අවසන් ගීතයන්ද වැඩසටහන අහන්න තියෙන්නේ. අපි ලතා මංගেশකර්ගේ ගීතයක් තෝරාගෙන තියෙනවා. චිත්‍රපටය මේ ගීතය තෝරා ගන්න 1956 පෙරගත වුණු චෝරි චෝරි. ඒවි මෙය්යප්පන් ඒවිඑම් ස්ටුඩියෝ වෙනුවෙන් චිත්‍රපටය නිෂ්පාදනය කරන අධ්‍යක්ෂකවරයා ආනන්ද තාකෝ සංගීතවත් කලා පද්මශ්‍රී ශංකසා ජයකිෂන් ගීපද රචකයා හත්සත් ජයපුරේ 1956 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම සංගීතයට හිමි සම්මානය දිනා ගන්නා චෝරි චෝරි චිත්‍රපටයට ශංකර් සජ්ජායකිෂන් මේ ගීතය චිත්‍රපටයේ ගායනා කරමින් රඟපෑවා නර්ගිස්. මෙතරේ නම් මේ රසය සමගින් අද්දාසය සමගින් ගියත් ලබන සතිය අනිවාර්යයෙන්ම අපේ මාධ්‍ය රසංජලි වැඩසටහනින් ඔබ හමු වෙන ඔබට පිළිවන් අපේ වැඩසටහන පිළිබඳව අදහස් යෝජනා ඔබ කැමති ගීත තියෙනවා නම් ලියන්න අපේ ලිපිනේ තමයි නිෂ්පාදක මధుර සංජලි රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක මధుර සංජලි රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහ නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මොදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්පෝඩුවේ Música